කතානායකතුමනි අපි මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙයි කියන බලාපොරොත්තු ඇතුව එහෙම සම්මත වුණොත් හැකියතාක් ඉක්මනට තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරගැනීමේ අදහසින් එම කෙටුම්පත ගරු ශ්‍රේෂ්ඨාධිකරණ වෙත යොමු කරලා තිබෙනවා. එහිදී අපි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ මෙම 19 වෙනි සංශෝධනය සම්මත වුණාට පස්සේ ඒ පිළිබඳව සලකා බලලා ඒ පිළිබඳව නිගමනයකට එළඹෙන්නයි කියලා.